සමදා බුදු හිමි සරණ යාමි নমස්කාර වේවා ධම්රුවනත සමදා සදහම් සරණ යාමි නමස්කාර වේවා සංගරුවනට සමදා මහා සංඝ සරණ යාමි නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි සාදු සාදු යතෝ චඛෝ මේ භික්කවේ ඉමේසු චතුසු අරිය සච්චේසු එවං තිපරිවට්ටං ද්වාදසාකාරං යතා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි අතාහං භික්කවේ සදේව කේ ලෝකේ සමාරකේ සබ්‍රාහ්මකේ සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝ පච්චඤ්ඤාසින් සාදු සාදු ගරුතර මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්නතුනේ පින්වත් දරුවනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ලෝකෙට පහළ වෙලා අවුරුදු කීයද? අවුරුදු 2600ක් ගත වෙනවා තව සතියකින්. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ අපි පසුගිය වෙසක් පුන් පොහොය දවසේදී සැමරුවා. උන්වහන්සේ බුදු වෙලා අවුරුදු 2600ක් ගත වීම. උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා මාස දෙකක් ගියාට පස්සේ තමයි මේ ලෝකයට ශ්‍රී සද්ධර්මය ලැබුණේ. උන්වහන්සේ මේ වෙනකොට සම්බුද්ධත්වයට පත් වෙලා සත්සතිගත කරලා චාරිකාවේ වඩින්න පටන් ගත්තා. දැන් උන්වහන්සේ පාගමනින් චාරිකාවේ වඩිනව මේ දවස් වෙද්දී. තව සතියක් ගත වුණාට පස්සේ තමයි බුදුරජාන් වහන්සේ මේ ලෝකයට ධර්මයේ දෙන්නේ. ධර්මයේ දුන්නේ. ඒක තමයි ඇසලපුන් පොහොය දවසේ වැදගත්කම. බුදුරජාන් වහන්සේ ලෝකයට ධර්මය දෙන්නට ඉස්සලාම කල්පනා කළේ නැහැ. මොකද මේ ලෝකේ අවුල් ජහලාවක්. නූල් බෝලයක් වගේ පැටලිලා මිනිස්සුන්ට ධර්මයේ කියන එක ගැන නෙමෙයි වගක් තියෙන්නේ. මිනිස්සු එක එක ඇදහිලි ක්‍රම, විවිධාකාර දෘෂ්ටි, මතිමතාන්තර, විවිධ දේවල් කරපින්නාගෙන ඒවා මැත්තේම හැලහැප්පිලි වලට මැදි වෙලා සාමාන්‍ය සංසාර ජීවිතයක් ගත කරනවා සංසාරයේ තියෙන භයානකකම ගැන සමාධිත්‍යයක් ඇති කර නොගැනීමේ අන්ධකාරය ගැන සාමාන්‍ය ජනතාවට අවබෝධයක් නැහැ. දෙවියන්ට අවබෝධිකුත් නැහැ. හැබැයි දෙවිවරු දැනගෙන හිටිය මිනිස්සුන්ට කලින් දැන් බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණා. පහළ වෙලා. දැන් මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දෙන්නයි හදන්නේ. දෙවිවරු එක දැනගත්තී බෝසතාණන් වහන්සේ තුසිත දිව්‍ය බබනී සන්තුසිත දිව්‍ය පුත්‍රයා නමින් නිද්දී දෙවුරු තමයි ගිහිල්ලා ආරාධනා කළේ. කාලෝ යන්ති මහාවීර uppajja matu kuchchiyam සදේවකන් තාරයන්තු බුජ්ජස්වම සම්පදම් මහා වීරයන් වහන්සේ මව කුස පිළිසඳ ගන්න දැන් මේ කාලයයි ලෝක සත්‍යාව ඈතර කරන සීක්වා ඒ අමාවැසි වස්සවන සීක්වා කියලා දෙවිවරු ආරාධනා කළා එහෙනම් දෙවිවරු දැනගෙන හිටියා බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙන කාලවකවානුවත් ධර්මයේ දෙන කාලවකවානුවත් බුදුරජාණන් වහන්සේට සහම්පති මහා බ්‍රහ්මරාජය ආරාධනා කළා ස්වාමීනි අස්සවනතා ධම්මස්ස පරිහායන්ති භවිස්සන්ති ධම්මසඤ්ඤාතාරෝ බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා මන්ද උත්සාහයටපත් වෙලා ධර්මදේශනා කරන්න හිත නැමෙන්නේ ස්වාමීනි මේක මේ විදිහට පැවතුනොත් ලෝකය අවිනාශ වෙලා යයි නමුත් ස්වාමීනි ශ්‍රී සද්ධර්මයේ දේශනා කළොත් අවබෝධ කරන අය පහළ වෙනවාමයි. සහම්පති මහා බ්‍රහ්ම රාජයාගේ ආරාධනාව පිළි අරගෙන බුදුරජාණන් වහන්සේ හරී ලස්සන ගාථා පාඨයක් සහම්පති බ්‍රහ්මයාට මෙහෙම විදිහට විස්තර කරනවා. අපාරුතා දේස්තේසං අමතස්ස ద్వාරා යේ සෝතවන්තු අමුච්ඡන්තු සද්දං අමාදුර විවර විය මන ගුණති දනන් හට දෙසවන් නැත්තු සද්ධාව මුදත්වා බුදුරජාන් වහන්සේ එහෙනම් මේ ධර්මයේ කියලා දෙන්නට බලාපොරොත්තු වෙලා තියෙන කාටද? උන්වහන්සේ කියන එක අහගෙන ඉන්න කැමති කෙනෙකුටයි. පිළිවෙලින් චාරිකාවේ වැඩලා උන්වහන්සේ කාසිපුරයට වැඩියා. ඒ කියන්නේ බරණැස මිගදායට වැඩියා. දැන් ඉන්න උදව් කරපු පස් දෙනා. කවුද? පස්වක ශ්‍රමණයන් වහන්සේලා පස් දෙනා ඉන්නවා. ඈත තියාම දැකලා කියනවා ආන් එනවා. පොට වරද්දගෙන දුෂ්කර ක්‍රියා කරලා වැඩි අතහැරලා හොඳට කෑම්බීම ගන්න ජීවිතේට පුරුදු වුණා. දැන් ඉතින් ඔය එන්නේ නිකම්ම නිකම් කියලා මේ පස් දෙනා කතා වුණා. දන්නේ නැහැ මේ බුදු කෙනෙක් තමන් හොයාගෙන එනවා කියලා. බුදුරජාණන් වහන්සේව දුරේ තියාම දැකලා මේ ඇට ඉන්න බැරි වුණා. මේ කලින් කතා වුණේ සලකන්නේ නැතුව ඉමු. අමුතුවෙන් ගරු සත්කාර කරන්න ඕනේ රාජවංශිකයෙක් නිසා ආසනයක් විතරක් පනවමු. මේගොල්ලෝ කරගත්ත කතාව ඒ විදිහට මේගොල්ලන්ට කරගන්න බැරි වුණා. එක්කෙනෙක් ඉදිරියට ගිහිල්ලා පාත්‍ර සිවුරු ගත්තා. එක්කෙනෙක් පාස් දෝවණේ කරන්න පෑන් ගෙනාවා. එක්කෙනෙක් ආසන පිළියෙල කළා. දැන් මේගොල්ලෝ බුදුරජාණන් වහන්සේට ආසනේ දුන්නා. හැබැයි බුදු කෙනෙක් කියලා දන්නේ නැහැ. ඊට පස්සේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ එකපාරටම කියන්නේ ගියේ නැහැ. ආ දැන් බණ අහන්න ලෑස්ති වෙන්න. එහෙම නෙවෙයි බුදුරජාණන් වහන්සේ විස්තර කළා මහණෙනි මම යමක් හොයාගෙන ගියා නම් ඒක මට හම්බ වුණා. ඊට පස්සේ මේගොල්ලෝ අහනවා ඔබ වහන්සේ අච්චර දුෂ්කර ක්‍රියා කරලත් අවබෝධ කරන්න බැරි වෙච්ච එක. දැන් මේ හොඳට මේ ආහාර පාන අරගෙන පුෂ්ටිමත් ශරීරයක් ඇතුව මේ හොඳ මේ තාරුණ්‍යකින් හැවි ජීවිතයේ මේ දැක දැක අපිට කියන්නේ ඔබ වහන්සේ කියන එක පිළිගන්න කියලාද? බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ විස්තර කළා මහණෙනි මම මීට කලින් කියලා තිනවද බුදු වුණා කියලා. මම බුදු කෙනෙක් කියලා මම මීට කලින් ඔබලට කියලා තිනවද? දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ තියෙන සත්‍යවාදී බව. එහෙනම් දුෂ්කර ක්‍රියා කරන කාලේ කවදාවත් අවබෝධ නොවි තිබියදී අවබෝධ වුණා කියලා උන්වහන්සේ කිසිම අවස්ථාවක කිසිම තැනක දේශනා කළා නැහැ සඳහන් කළා නැහැ. ඒක තමයි බුදු කෙනෙකුගේ තියෙන ආශ්‍රයය. ඒක තමයි බුදු කෙනෙකුගේ තියෙන මේ අද්විතීය භාවය. ඒක තමයි මහා පුරුෂයෙකුගේ තියෙන මහා පුරුෂ ලක්ෂණය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් මේ විදිහට කියනකොට මේගොල්ලෝ මේ කතාව පිළිගත්තා. පිළි අරගෙන දැන් බුදුරජාණන් වහන්සේ මේ ඇයිට ධර්මයේ කියලා දෙනවා. දෙනමක් පින්ඩපාති වඩිනවා තුන් නමකට ධර්මයේ කියලා දෙනවා. තුන් නමක් පින්දපාති වඩිනවා දෙනමකට ධර්මයේ කියලා දෙනවා. ධර්මයේ කියලා දුන්නේ කුමන ධර්මයක්ද? ඒ කියලා දුන්න දේශනාව තමයි අද අපි කතා කරන්නේ. මේ දේශනාවේ නම ධම්සක් පැවතුන් සූත්‍රය. ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියලා බොහෝ දෙනෙක් දන්නවා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ වරණැසි ඉසිපතන මිගදායි බුදුරජාණන් වහන්සේ පස්වග භික්ෂූන් නමතලා කියනවා ද්වේමේ භික්කවේ යන්තා පබ්බජිතේනන සේවිතබ්බා. මහණෙනි නිවන් අවබෝධ කරගන්න කැමති කෙනා විසින් පැවිද්දා විසින් අන්ත දෙකකට වැටෙන්න හොඳ නැහැ. යෝචායන් කාමේසු කාමසුකල්ලිකාණ යෝගු. කාමයන් පස්සේ දුවන්න හොඳ නැහැ. කාමයෙන් ඇවිස්සෙන්න හොඳ නැහැ. ඒක හීනෝ හීනයි. ගම්මෝ ග්‍රාම්‍යයි. පෝතුජනිකෝ පෘථග්ජන පක්ෂයට අයිති. අනරියෝ අනාරේ අනත්ත් සංහිතෝ තේරුමක් ඇති එකක් නෙමෙයි. යෝචායන් අත්ත කිලමතාන යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ තමන්ව පීඩාවටපත් කර ගැනීමත් මේ නිවන් මාර්ගයේ ගමන් කරන කෙනාට ඇති දෙයක් නෙමෙයි මේ වෙනකොට උන්වහන්සේ කාමසුකල්ලිකාණ යෝගියත් අනුගමනය කරලා අත්ත කිලමතාන යෝගියත් අනුගමනය කරලා තිබ්බේ කාමසුකල්ලිකාණ යෝගිය අනුගමනය කළේ ගිහිගෙදර ඉන්නකොට සිද්ධාර්ථ කුමාරයා වෙලා ඉන්නකොට රාම්‍ය සුරම්‍ය සුබ කියන මාලිගා තුනක පුදුම විදිහට සැප වින්දා ජීවිතය අවබෝධුන්නේ නැහැ ඊට පස්සේ සතර පෙරණිමිති දැකලා ගිහි ජීවිතය අතහැරලා ශ්‍රමණේක් බවට පත් වුණා. මේ ලෝකේ යම් කෙනෙක් ශරීරයට යම් තාක් දුක් දෙනවා නම් ඒ සියලු දුක් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ දුන්නා. ඊට පස්සේ තමයි ඒ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළේ. මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමේදී උන්වහන්සේ කාමසුකල්ලිකාණ යෝගියත් අතහැරියා. අත්තකලමතාණ යෝගියත් අතහැරියා. උන්වහන්සේ ඊට පස්සේ විස්තර කරනවා මේ අත්තකලමතාණ යෝගිය දුක්ඛ මහා දුකක්. අනරියු අනාර්යයි ආර්භාවයට පත් කරන්නේ අනත්ත් සංහිතෝ මේකෙන් අර්ථයක් කරා අවබෝධය කරා යන්න පුළුවන් කමක් නැහැ. ඒතේතේ වික්කවේ උභවන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා මහණෙනි ඒ අන්ත දෙකට නොපැමිණ මොකද්ද ඒ අන්ත දෙක? කාමසුකල්ලිකාණ යෝගියත් අත්තකිලමතාණ යෝගියත් කියන අන්ත දෙකට නොපැමිණ තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරේ මොකද්ද? තථාගතේන අபிසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සම්මතති තථාගතයන් වහන්සේට අවබෝධ වුණ මේ මධ්‍යම ප්‍රතිපදාව චක්කුකරණී දහම් ඇස ලබා දෙනවා ඥානකරණී නුවණ උදා කරනවා උපසමාය කෙලෙස් පීඩා සංසිඳුණා අභිඥාය විශේෂ ඥානෙ අවබෝධය ලබා දෙනවා සම්බෝධාය අවබෝධය ලබා දෙනවා නිබ්බානාය සම්මතති නිවන පිණිස පවතිනවා එහෙනම් උන්වහන්සේ අන්ත දෙක අනුගමනය නොකළ මැදුම් ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන් තමයි සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා තියෙන්නේ. දැන් අර පස් දෙනා මේක අහගෙන ඉන්නවා. බුදුරජාණන් විස්තර කරනවා කතමාචසා භික්කවේ මජ්ක්‍ධිමා පටිපදා. මහණෙනි මොකද්ද මේ මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ? අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. ඒක තමයි කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් නිවන් දකින්න තියෙන මාර්ගය මොකද්ද? නිවන් දකින්න තියෙන මාර්ගය එහෙනම් පෙරම් පුරණ එක නෙමෙයි. පාරමී ධර්මයෙන් පතාගෙන යන එක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච මුල්ම දේශනාවෙන් අපිට හරි පැහැදිලි වෙනවා නිවන් අවබෝධ කරන්න කැමති කෙනා විසින් අනුගමනය කරන්නට ඕනේ අයමේව අරියෝ වට්ටංගිකෝ මග්ගෝ. ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මොකක්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. නිවන් අවබෝධ කරගන්න කැමති කෙනා විසින් මෙන්න මේ කාරණා අට අවබෝධයෙන්ම පුරුදු පුහුණු කරන්න ඕනේ තමන්ගේ ජීවිතයට ඍජුවම ගලප ගන්න ඕනේ වක්‍රාකාරව නෙමෙයි. ඍජුවම ගලපගත්තොත් මේ අංගාට එයාට පුළුවන් නිවන් අවබෝධ කරන්න. බුදුරජාණන් විස්තර කරනවා ඊට පස්සේ චතුරාර්ය සත්‍ය විස්තර කරනවා කොහොමද විස්තර කරන්නේ? ඉදං කෝපන භික්කවේ දුක්ඛං අරිය සත්‍යං මහණෙනි මේක තමයි දුක නම් වූ ආර්ය සත්‍යය. මෙතන විශේෂ වචනයක් කතා කරනවා ආරි සත්‍ය. මේ සාමාන්‍ය සමාජයේ අපි අහලා තියෙනවා දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. ඒක වැරදි අර්ථකථනය. ඒක යම්කිසි අඩුවක් ලුහුඩුකමක් තියෙනවා. මේක දුක්ඛ ආරි සත්‍ය. දුක්ඛ සමුදය ආරි සත්‍ය. දුක්ඛ නිරෝධ ආරි සත්‍ය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආරි සත්‍ය. බුදුරජාන් වහන්සේ මීට වසර 2600කට කලින් ඔන්න විස්තර කරනවා බුදු කෙනෙක් පහළ වීමේ සැබෑම ඉලක්කය. එහෙනම් බුදු කෙනෙක් පහළ වීමේ සැබෑම ඉලක්කය තමයි පින්නතුනි චතුරාර්ය සත්‍ය අවබෝධ කරන පිරිසක්. දෙවියන් අතරත් මිනිස්සු අතරත් බිහි කිරීම. උන්වහන්සේ ඉස්තර කරන දුක නම් වූ ආර්ය සත්‍ය කියලා කියන්නේ මොකද්ද? ජාතිපි දුක්ඛ. ඉපදීම දුකයි. ජරාපි දුක්ඛ. වයසට යෑම දුකයි. ව්‍යාධිපි දුක්ඛෝ. ලෙඩවීම දුකයි. මරණම්පි දුක්ඛං. මරණයද දුකකි. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. අප්‍රිය දේවල් සමග අප්‍රිය පුද්ගලයන් සමග එකට එක් වෙන්න සිද්ධ වෙන එක දුකයි. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. ප්‍රිය දේවල් වලින්, ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වන්න සිද්ධ වෙන එක දුකයි. යම් පිච්ඡං නලබති තම්බි දුක්ඛං. තමන් යමක් කැමතිද? ඒ දේ නොලැබීම දුකයි. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සමස්ත දුක හකුලුවා කෙටියෙන් කිව්වොත්, තනි වචනයෙන් කිව්වොත් හකුළුවා කිව්වොත් පංච උපාදාන ස්කන්ධය තමයි දුක. එහෙනම් හොඳට තේරුම් ගන්න මේක පංචස්කන්ධය නෙමෙයි. මේ සමාජයේ අර්ථකථනය කරන්නේ මේකයි. පංචස්කන්ධය කියලා ඒක වැරදි. පංච උපාදාන ස්කන්ධය තමයි දුක. ඒ මොකක්ද මේ පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ? රූප උපාදාන ස්කන්ධය, වේදනා උපාදාන ස්කන්ධය, සංඥා උපාදාන ස්කන්ධය, සංඛාර උපාදාන ස්කන්ධය, විඥාන උපාදාන ස්කන්ධය. හකුළුවා කිව්වොත් පංච උපාදාන ස්කන්ධයන්ම දුකක්. ඔන්න දුක නම් වූ ආර්ය සත්‍ය විස්තර කළා. දැන් මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ ජාතිපි දුක්ඛ. ඉපදීම දුකයි. දැන් ඉපදිලා ඉන්න අපිට මහා දුකක් නොතේරෙන්න පුළුවන්. නමුත් පින්නතුනි ආයමත් උපතක් කරා යෑම කල්පනා කරන්නකෝ. ආයමත් උපතක් කරා යන්න සිද්ධ වුණොත් එහෙම නිරේට ඒ උපත දුකක්ද සැපක්ද? දුකක්. ආය උපතක් කරා යන්න සිද්ධ වුණොත් තිරිසන් සතෙක් හැටියට. ඒ උපත දුකක්ද සැපක්ද? දුකක්. ඉපදුනොත් බැරි වෙලාවත් ප්‍රේතෙක් හැටියට. ඒක කොච්චර දුකක්ද නේ? අන්න ජාතික දුක්ඛ. මිනිස්සු හැටියට ඉපදිලා දැන් වැඩිපුරම විඳින්නේ සැපද දුකද? ලෝකෙට කියයි අපෝ මම නම් සැපෙන් ඉන්නේ. දුකක් ඇත්තෙම නැහැ කියලා. නමුත් දන්න කෙනා දන්නවා තමන් විඳින්නේ කොච්චර දුකක්ද කියලා. ජාති විදුක්ඛ. ඉපදීම දුකයි. මොනවද ඉපදුනේ? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පංච උපාදානස්කන්ධයක් තමයි ඉපදුනේ. උන්වහන්සේ අර ධාරණ කියන සූත්‍රයේදී ආයතන කියන සූත්‍රයේදී විස්තර කරනවා සත්‍ය සංයුක්තේ මහණෙනි දුක කියලා කෙටියෙන් කිව්වොත් ඇස කන නාසය දිව කය මනස ඒවට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු තමයි කියන දුක. එහෙනම් අපිට දුකක් හැටියට ඉපදුනේ මොනවද? ඇස් දෙකක්, කන් දෙකක්, නාසයක්, දිවක්, කයක්, මනසක් ඉපදිලා. දැන් ඉපදිලා විඳිනවද විඳවනවද? මේ විඳෝ විඳෝ ඉන්නේ. මේ සැපක්ද විඳින්නේ නැහැ. චූටි සැපක් තියෙනවා. දුක් ගොඩක්. දුක් ගොඩක බැසගෙන ලෝකෙට වෙනම එකක් පෙන්නනවා. වෙනම ජීවිතයක් ගත කරනවා. සාමාන්‍ය සත්‍යය පින්වත් යථාර්ථයට කැමති නැහැ. සාමාන්‍ය සත්‍යයට ඇත්ත කියන එක පැන් රහයිද තිත්තයිද? ඇත්ත තිත්තයිනේ. නමුත් බුදුරජාණන් වහන්සේ විස්තර කරන සත්‍යං හවේ සාදු තරං රසානං. ආලෝක සූත්‍රය විස්තර කරනවා ආර්ය සත්‍ය තමයි කියන ලෝකේ නියුරුම රස. එහෙනම් ආර්ය සත්‍ය නියුරුම රස වෙන්නේ පෘථග්ජනයටද ආර්යයන් වහන්සේලාටද? ආර්යයන් වහන්සේලාට. ආර්ය සත්‍ය තිත්ත වෙන්නේ කාටද? ආර්යයන් වහන්සේලාට පෘථග්ජනයන්ටද? පෘථග්ජනයට සත්‍ය තිත්තයි. ඇත්ත තිත්තයි. නමුත් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඉපදීම, වයසට යෑම, ලෙඩවීම, මරණය, ප්‍රේ විප්‍රයෝගය, අප්පියේ සංපයෝගය, අප්පයන්හ එකතු වීම, ප්‍රියන්ගෙන් වෙන්වීම, කැමති දේ නොලැබීම, පංච උපාදාන ස්කන්ධයේ දුකක් හැටියට. එහෙනම් කල්පනා කරලා බලන්න. Tamanට දැන් ලැබිලා තියෙන්නේ මේ සැපක්ද දුකක්ද? ඇස, කන, නාසය, දිවකය, මනස තුලින් Taman වැඩිපුරම විඳලා තියෙන්නේ සැපද දුකද කියන එක තම Taman තම Taman ගැන හිතලා කල්පනා කරන්න කාලයයි මේ. උන්වහන්සේ ඉස්තර කරනවා ඉදං කෝපන වික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. ඒකත් ආර්ය සත්‍යයක්. දුක හට ගන්නවා කියන එක ලෝකේ සනාතන සත්‍යයක් ආර්ය සත්‍යයක්. මොකක්ද දුක්ඛ සමුදය? යායන් තණ්හා පූර්ණෝ භවිකා. යම් මේ තණ්හාවක් ඇද්ද පූර්ණෝ භවිකා. පූර්ණෝ භවිකා කියන්නේ පුනර්භවය ඇති කරන. පුනර්භවය ඇති කරලා ඇති කරනවා කියලා කියන්නේ ආයිමත් උපතක් හදලා දෙනවා. එහෙනම් ආයමත් උපතක් හදලා දෙන්නේ කුමකින්ද? තණ්හාවෙන් මොකද්ද ඒ තණ්හාව? නන්දි රාග සහගතා. తත්‍ර తත්‍රාබිනන්දිනී ආස්වාදයෙන් ඇලිලා යන යන තැන සතුටින් පිළිගන්නවා. දැන් බලන්න යන යන තැන හිත ඇලෙන්නේ නැද්ද අපි? මෙහි ඉඳලා පිටරටක ගියොත් පිටරටකට හිත ඇලෙනවා. මෙහි ඉඳලා ඉන්දියාවට ගියොත් ඉන්දියාවට හිත ඇලෙනවා. මෙහි ඉඳලා කොළඹ ගියොත් කොළඹට හිත ඇලෙනවා. මෙහි ඉඳලා නුවරට ගියොත් නුවරට හිත ඇලෙනවා. මෙහි ඉඳලා නුවරඑළියට ගියොත් නුවරඑළියට හිත ඇලෙනවා නේ. මෙහි ඉඳලා යාපනයට ගියොත් යාපනයට හිත ඇලෙනවා. යන යන තැන හිත සතුටින් පිළිගන්නවා. ඒ වගේ තිරිසන් ලෝකෙට ගියොත් තිරිසන් ලෝකේ දේවල් සතුටින් පිළිගන්නවා. පෙරේත ලෝකෙට ගියොත් පෙරේත ලෝකේ දේවල් සතුටින් පිළිගන්නවා. දිව්‍ය ලෝකෙට ගියොත් බ්‍රහ්ම ලෝකෙට ගියොත් ඒ ඒ ලෝකවල දේවල් සතුටින් පිළිගන්නවා. ඒ තණ්හා විස්තර කරනවා. සෙය්‍යති දං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒක තමයි කියනවා කාමයන්ට තියෙන ආසාව, කාම තණ්හා. ආයමත් උපතක් කරා යන්න තියෙන ආසාව, භව තණ්හා, විභව තණ්හා කියලා කියන්නේ මේ මේක ඔක්කොම මේ කාමයන් ප්‍රතික්ෂේප කරනවා. මේවා එපා කියලා ගැටෙනවා. ඒක තමයි විභව තණ්හාව කියලා එතනින් විස්තර කරන්නේ දුක් විඳීම අනුසාරයෙන් එන විභව තණ්හාව. උන්වහන්සේ විස්තර කරනවා ඉදං කෝපන වික්කවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. මහන්නි මේක තමයි දුක්ඛ දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍ය. මොකක්ද දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍ය? යෝ තස්සා ජීව තණ්හාය. යම් මේ තණ්හාවක් ඇද්ද? අශේෂ විරාග නිරෝධෝ. ඉතිරි නැතුව විරාග නිරෝධෝ. නොයල්මෙන් නිරුද්ධ කිරීමක් ඇද්ද? එහෙනම් තණ්හාවක් ඇද්ද? ඒ තණ්හාව ඉතිරි නැතුව නොවැල්මෙන් නිරුද්ධ කිරීමක් ඇද්ද? චාගු. අත්හැරීමක් ඇද්ද? පටිනිස්සග්ගු. දුරු කිරීමක් ඇද්ද? මුත්‍ති. නිදහස් වීමක් ඇද්ද? අනාලය ආල රහිත වීමක් ඇද්ද? මේක තමයි කියනවා දුක්ඛ නිරෝධය. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ධර්මයේ ශ්‍රවණය කරනකොට සාමාන්‍යයෙන් අපි මේ ධර්මයෙන් ලං වෙලා දින්නේ ඈත් වෙලා දින්නේ කියන එක අපිට දැනෙන්නේ නැද්ද? අපි සාමාන්‍යයෙන් මේ ධර්මය අහනකොට ධර්මයත් එක්ක බොහෝ විට එකතු වෙනවද ධර්මයෙන් ඈත් වෙලා දින්නේ? ඈත් වෙලා ඉන්නේ. අපි දේශපාලනේ කතා කරොත් ලං වෙන්නේ දෙටක් ගාලා. ආ අසවල් කෙනා කතා කරනවා. ඕක වැඩි කරපන් කියනවා නේ. සින්දුවක් යනවා වැඩි කරපන් කියනවා. ටෙලි නාට්‍යයක් නම් අත්නොහැර බලනවා. ධර්මයේ ධර්මයේ අපිට අදාළ නැහැ ජීවිතේට නේ. ධර්මයේ අහනවනම් ජීවිත තුළ ප්‍රමුදිතභාවය ඇති වෙනවා. සන්තෝෂය ඇති වෙනවා. අනේ මේ බුදුරජාන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා කොච්චර ඇත්තක්ද දේශනා කළා තියෙන්නේ. මේ මගේ ජීවිත කතන්දරේ නේද මේ බණපදවල තියෙන්නේ කියන එක ගැන යාට හිත පහදිනවා. බොහෝ විට හිත පහදින්නේ ඇයි තමන්ගේ කෙලෙස් එක්ක මේ ධර්මයේ ගැළපීලා යන්නේ නැහැ කිසිසේත්ම ගැළපීලා යන්නේ නැහැ තමන්ගේ කෙලෙස් එක්ක ගැළපීලා යන්නේ දේශපාලන කතන්දර සමාජීය කතන්දර අරුබුද වැඩ වර්ජන නේ ගැරහිලි එක එකනා නිନ୍ଦා අපහාස එහෙම නැත්නම් ওই රූපවාහිනියන බයිස්කෝප් ටෙලි නාට්‍ය සාමාන්‍ය ධර්මයේ කෙනෙකුගේ ජීවිතේ ගැළපීලා යනවා නම් එයා මේ සමාජයේ විශේෂ චරිතයක් එයා ධම්මකාමෝ බවං හෝති. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ධර්මයේ කැමති කෙනා දියුණු වෙනවා. ධම්ම දෙස්සී පරාභව. ධර්මයට අකමැති කෙනා පිරිහිලා යනවා. අපිට මතකයි සෝම ස්වාමීන් වහන්සේ සෝමහාඳුරු අපේ සෝමහාඳුරු මේක නිතරම හැම ධර්ම දේශනාවකම විශේෂයෙන් උලුප්පල කතා කළා. මොකද්ද? ධම්මකාමෝ බවං හෝති. ධම්ම දෙස්සී පරාභව. ඒක නිසා ධර්මයට කැමති කෙනා දියුණු වෙනවා. ධර්මයට අකමැති කෙනා පරාභව. පිරිහිලා යනවා. ඒක නිසා පින්නතනි අපි තේරුම් ගන්න ඕනි අපි දියුණු වෙන්න කැමති පිරිසක්ද පිරිහින්න කැමති පිරිසක්ද ඒක තීරණය කරන්නේ තම තමන්මයි ඊට පස්සේ බුදුරජාණන් ඉස්තර කරනවා මහණෙනි දුක නිරුද්ධ වීමේ ප්‍රතිපදාව කියලා කියන්නේ මොකද්ද ඉදං කෝපන වික්කවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං මහණෙනි මේක තමයි කියන දුක නිරුද්ධ වීමේ ප්‍රතිපදාව අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ කියලා ආයමත් උන්වහන්සේ එතනදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ක් හැටියට විස්තර කරලා දෙනවා. ඕනේ ඊට පස්සේ මෙතනදී විශේෂ විස්තරයක් තියෙනවා. උන්වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ආකාර 12කින් පෙන්නනවා. ත්‍රිපරිවට්ට ද්වාදසාකාර. ත්‍රිපරිවට්ට කියලා කියන්නේ පරිවර්ත තුනක්. පරිවර්ත තුන තමයි සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන. ඒක පෙන්වන උන්වහන්සේ 12 ආකාරයකින්. ඒ කියන්නේ එක ආර්ය සත්‍යයක් තුන් ආකාරයකින් ආර්ය සත්‍ය හතර 12 ආකාරයට විස්තර කරනවා. බලමු මොකක්ද මේ 12 කියලා. ඉදං කෝපන භික්කවේ දුක්ඛ නිරෝ ඉදං දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්කවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු මහණෙනි මේ මේක තමයි දුක නම් වූ ආර්ය සත්‍යයයි කියලා මහණෙනි මේක තමයි දුක නම් වූ ආර්ය සත්‍ය කියලා පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු කලින් අහපු නැති ධර්මයක් මට වැටහෙන්න පටන් ගත්තා ඊළඟ ඊට කලින් උන්වහන්සේ බුදු කෙනෙකුගේ මේ ධර්මය අහලා පුරුදු පුහුණු කළා තිබ්බද නැහැ බුදු කෙනෙක් තවත් බුදු කෙනෙකුගෙන් බණහල පුරුදු පුහුණු කරලා තියෙන්නේ නැහැ. බුදු කෙනෙක් කියලා කියන්නේ තනියෙන්ම අවබෝධ කරන අය. ඒකයි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. බුදු කෙනෙක් කියලා කියන්නේ සොකීය ප්‍රඥාවෙන්, Tamangeම ප්‍රඥාවෙන් අවබෝධ කරන පිරිසක්. දැන් අපි එතකොට කවුද? අපි මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? අපි එහෙනම් කරන්න ඕන බුදු අවපතන එකද? එහෙම නැත්නම් මාර්ගඵල අවබෝධ කරලා නිවන් දකින එකද? ශ්‍රාවකයෝ හැටියට. බුදු කෙනෙකුගේ ශ්‍රාවකයෝ හැටියට අපි කරන්න ඕනේ බුදුබෝපතලා ඒ උස්සේ යන එක නෙමෙයි. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගඵල නිවන් අවබෝධ කරන එකයි ශ්‍රාවකයාගේ තියෙන යුතුයකම. ශාස්ත්‍රීය ගෞරවය කියලා කියන්නේ ඒකයි. ශාස්ත්‍රඥ වහන්සේ தත්තරපත් වෙන්න කල්පනා කරන්නේ ශ්‍රාවකයා. හැම තිස්සෙම ශාස්ත්‍රඥ වහන්සේගේ අනුශාසනාව තුළ ශ්‍රාවකයා රැඳී ඉන්නවා. එයා හිතන්නේ මෙහෙමයි. භගවා ජානාති. නාහං ජානාමි. භාගතුන් වහන්සේ තමයි සියල්ල දන්නේ. මම දන්නේ නැහැ. සත්තාමේ භන්ති භගවා. ස්වාමිනී ඔබ වහන්සේ තමයි මාගේ මඟ පෙන්වන්න සාසුන් වහන්සේ. ශාවකෝ හමස්මි. මම ශ්‍රාවකයා වෙමි කියලා එයා හැමතිස්සෙම ශ්‍රාවකත්වයේ තුල ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මෙතනදී පෙන්නනවා දැන් ඔන්න මේ පරිවර්ත තුනකින් යුක්ත මේ 12 ආකාරයක චතුරාර්ය සත්‍ය විස්තරය. මහණෙනි මේක තමයි දුක නම් වූ වාරසත්‍ය කියලා මට පෙර නොයසූ විරු ධර්මයන්හි චක්කුම් උදපාදි ධම්මැස පහළ වුණා. ඥානං උදපාදි ඥානීය පහළ වුණා. පඤ්ඤා උදපාදි ප්‍රඥාව පහළ වුණා. ආලෝක උදපාදි සදාම් ආලෝකයේ පහළ වුණා. එහෙනම් උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උන්වහන්සේ පහළ වෙච්ච ඒවා මේකේ විස්තර කරනවා. චක්කුම් උදපාදි දහම් මැස පහළ වුණා. නිකම්ම නිකන් ඇහක් නෙමෙයි පහළ වෙලා තින්නේ. එහෙනම් දහම් මැස පහළ වුණා. ඥානං උදපාදි ඥානීය පහළ වුණා. පඤ්ඤා උදපාදි ප්‍රඥාව පහළ වුණා. විද්‍යාව උදපාදි. විද්‍යාව කියලා කියන්නේ විද්‍යාව පහළ වුණා. විද්‍යාව කියලා කියන්නේ මේ පෘථග්ජන බටහිර විද්‍යාව නෙමෙයි. චතුරාර්ය සත්‍ය ධර්මයේ නම් වූ විද්‍යාව. ආලෝක උදපාදි සදහම් ආලෝකේ පහළ වුණා. ඊට මේකෙන් තව විදිහට විස්තර කරොත් පින්නතුනි උන්වහන්සේ අදාහගත්ත මේක සම්පූර්ණ විශ්වාස කළා දුක කියලා කියන්නේ ආර්ය සත්‍යයක්මයි. මෙන්න දුකේ සත්‍ය ඥානය කියලා කියන්නේ මේකයි. දුක නම් සත්‍යක්මයි. බලමු දුකේ කෘත්‍ය ඥානය මොකද්ද කියලා. මහණෙනි මේ දුක ඒකාන්ත වශයෙන්ම අවබෝධ කළ යුතුයි කියලා මට සත්‍ය ඥානය ඇති වුණා. ඒක තමයි දුකේ තියෙන කළ යුතු දේ කෘත්‍ය. දුක ඒකාන්ත වශයෙන්ම එහෙනම් අවබෝධ කළ යුතුයි. ඒක තමයි පරිඤ්ඤයන්ති මේ භික්කවේ කියලා කියන්නේ. දුක අවබෝධ කළ යුතුයි. දුක නම් වාර සත්‍යයේ කෘත්‍ය කළ යුතුයි. ඊට පස්සේ දුක නම් වාර සත්‍යයේ කරලා ඉවරාට පස්සේ උන්වහන්සේට අවබෝධයක් ඇති වුණා. පරිඤ්ඤා තන්තිමේ වික්කවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු දුක අවබෝධ කළා. එහෙනම් ඉස්ලාම ඇති වුණේ සත්‍ය ඥාණයනේ. දුක නම් ආර්ය සත්‍යක්මයි. ඒ දුක අවබෝධ කළ යුතුයි. ඒ දුක අවබෝධ කළා. එහෙනම් දුක නම් ආර්ය සත්‍ය සත්‍ය ඥාණය, කෘත්‍ය ඥාණය, කෘතඥාණය විදිහට තේරුම් ගන්න ඕනේ. ඒතර ආකාර තුනයි. බලමු දුක්ඛ සමුදය විස්තර කරන්නේ කොහොමද කියලා. ඉදන් දුක්ඛ සමුදයං අරිය සත්‍යන්ති මේ වික්කවේ. මාණෙනි මේක තමයි දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍යයයි කියලා පුබ්බේ අනනුස්සු තේසු ධම්මේසු පෙර නොඇසූ විරු ධර්මයන්හි දහම් මැස පහළ විය ඥානය පහළ විය ප්‍රඥාව පහළ විය විද්‍යාව පහළ විය ආලෝකය පහළ විය උන්වහන්සේට ඇති වුණා අවබෝධයක් දුක හට ගැනීම කියලා කියන්නේ ඒ කාන්තේම ආර්ය සත්‍යයක්මයි එහෙනම් දුක හට ගැනීම කියලා කියන්නේ මොකද්ද තණ්හාව. එන මේ සත්වයාගේ ජීවිතය තුළ අරුබුද හදලා දෙන්නේ කුමක් විසින්ද? තණ්හාව විසින්. මේක බෞද්ධයන්ට විතරක්ද? නෑ. ලංකාවේ ඉන්න අයට විතරක්ද? බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් විතරද නෑ? පිළිතුරු මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කියන එක ඕනෑම සමාජයක ජීවත් වෙන කෙනෙක් අනුගමනය කළොත් එයාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. මේ සංසාරගත ප්‍රශ්නය සිංහල අයට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ලාංකික බෞද්ධයන් විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. එහෙම නැත්නම් විදේශ බෞද්ධයන් විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. බෞද්ධ අබෞද්ධ සිංහල ඒකට සිංහල නොවන බෞද්ධ බෞද්ධ නොවන ඕනම දෙනෙකුට. ඒක ලංකාවේ ගත්තත් ඉන්දියාවේ ගත්තත් රුසියාවේ ගත්තත් චීනේ ගත්තත් ජපානේ ගත්තත් ඇමරිකාවේ ගත්තත් එක්සත් රාජධානියේ ගත්තත් මේ ඕනම රටක තියෙන ඕනම කෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේ දුක සකස් වීම. මොකද ඒ දුක? ඉපදීම, වයසට යෑම, ලෙඩවීම, මරණය, මේ දුක ඕනම කෙනෙකුට තියෙනවා. ඒ දුකට හේතුව මොකද්ද? ඕනම කෙනෙකුට තියෙන දුකට හේතුව තමයි තණ්හාව. ආස ආසාව පස්සේ යෑමනේ. දැන් බෞද්ධයෝ ගත්තත් දුක් විඳින්නේ මොකක් නිසාද? ආස කරන දේවල් නිසා. අපි ගමු කතෝලික පිරිස දුක් විඳින්නේ කුමක් නිසාද? ආස කරන දේවල් නිසා. ඉස්ලාම් පිරිස දුක් විඳින්නේ මොකද? ආස කරන දේවල් නිසා. Hindu පිරිස ආස කරන දේවල් නිසා. එතකොට අපි ගත්තොත් සිංහල පිරිස සිංහල පිරිස දුක හටගන්නේ කුමක් නිසාද? තණ්හාව නිසා. එතකොට දෙමළ පිරිසට දුක හටගන්නේ. ඒත් තණ්හාව නිසා. මුස්ලිම් පිරිසට දුක හටගන්නේ. ඒත් තණ්හාව නිසා. Hindu පිරිසට දුක හටගන්නේ. ඒත් තණ්හාව නිසා. ඉන්දියාවේ ජීවත් වෙන අය ගත්තත්, රුසියාවේ ජීවත් වෙන අය ගත්තත්, චීනේ ගත්තත්, ජපානේ ගත්තත්, ඇමරිකාව ගත්තත්, එක්සත් රාජධානිය ගත්තත්, ඕස්ට්‍රේලියාව ගත්තත් දුක හටගන්නේ තණ්හාව නිසාමයි. එහෙනම් පින්නතුනි ප්‍රශ්නේ එකයි. ප්‍රශ්නේ එකයි. ප්‍රශ්නේ එහෙනම් බෞද්ධයන්ට විතරක් සිංහල ජනතාවට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමේ බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණේ සබ්බේ සත්තා බවන්තු සුඛිතත්තා සියලු සත්වයන්ව සුවපත් කරන්නයි සියලු සත්වයෝ සුවපත් වේවා කියන අදහසනේ උන්වහන්සේ ලෝකෙට පහළ වෙලා කල්පනා කරේ නේ ආ බෞද්ධ පිරිසක් ගොඩනගලා එක්තරා සමාජ කණ්ඩායමකට විතරක් එක්තරා රටක අයට විතරක් මේ දර්ශනය දෙන්න ඕනේ නෑ මේක දෙව්ලෝ බඹලෝ මනුලව හැම සමාජ තලයකම හැම ලෝකයකම හැම ස්තරයකම අයට නුවණ තියෙනවා නම් බුද්ධිය තියෙනවා නම් මේ චතුරාර්ය සත්‍ය ධර්මයාගේ ජීවිතයට ගලපගෙන එයාට පුළුවන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. උන්වහන්සේට අවබෝධ වුණා දුක හට ගැනීම කියලා කියන්නේ ආර්ය සත්‍යක්මයි. අන්න දුක්ඛ සමුදය සත්‍ය ඥානය. දුක්ඛ සමුදය කෘත්‍ය ඥානය තමයි ඒ හටගන්නා දුක ප්‍රහාණය කළ යුතුයි. පහතබ්බන්ති මේ වික්කවේ. ඒ හටගන්න තණ්හාව දුරු කළ යුතුයි කියලා උන්වහන්සේට කෘත්‍ය ඥානය ඇති වුණා. ඊට පස්සේ ඇති වුණා කෘතඥානය. ඒ දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය වෙන තණ්හාව ප්‍රහාණය කළා කියලා ඇති වුණා. එහෙනම් දුක්ඛ සමුදය සත්‍ය ඥානය තමයි දුක් දුක හට ගැනීම නම් වූ තණ්හාව කියලා කියන්නේ ආර්ය සත්‍යක්මයි. ඊට පස්සේ ඒ දුක ප්‍රහාණ ඒ දුක්ඛ සමුදය වෙන තණ්හාව ප්‍රහාණය කළ යුතුයි. ඒක තමයි දුක්ඛ සමුදයේ කෘත්‍ය ඥානය. ඊට පස්සේ ඒ දුක්ඛ සමුදය ප්‍රහාණය කළා කියලා තියුණා. ඒක තමයි දුක්ඛ සමුදයේ කෘත්‍ය ඥානය. මේක ටිකක් සමීකරණයක් වගේ තේරෙන්න පුළුවන් නිතර නිතර ධර්මයේ අහලා නැති අයට දැන් බලන්න ධම්සක් පවතුන් සූත්‍රේ කොච්චර අහලාද නේ රේඩිය කියනකොට පැය ගණන් දාගෙන ඉන්නවා අර්ථය දන්නේ නැත්නම් අහන එකකින් වැඩක් තියනවද නේ අර ලංකාවේ බෞද්ධයන්ගේ පන්සිල් ගැනීම වගේ තමයි මේක පන්සිල් ගන්නවා ගන්නවා ගන්නවා ගන්නවා මරණ පොලෙත් ගන්නවා පාංශු කුලෙටත් ගන්නවා සමිතිය පටන් ගන්න කල්ලුත් ගන්නවා ඉස්කෝලේ පටන් ගන්න කල්ලුත් ගන්නවා නැකත් වේලාවටත් ගන්නවා පන්සලට ගිහිල්ලා හැම වෙලෙම ගන්නවා. බුදුන් වඳින වෙලාවටත් ගන්නවා. නමුත් පන්සිල් රකින්න සමාජයක් නැහැ. බොහෝ විට පන්සිල් රකින්නේ නැහැ. පන්සිල් කඩන එකක් තියෙන්නේ. ඒක නිසා මේ පිරිත වුණත් එහෙම. දැන් ධම්සක් වයතුන් සූත්‍රයේ කොච්චර සජ්ජායනා කළා ඇද්දනේ. නමුත් මේකේ සදාම් අර්ථ අපි දන්නේ නැත්නම් ඒ ධම්සක් වයතුන් සූත්‍රයේ තියෙන වටිනාකම අපිට ගම්මෙ වෙන්නේ නැහැ. අපේ ජීවිතේට ගැළපෙලා යන්නේ නැහැ නේ. දැන් මේකදී බුදුරජාණන් විශ්ස්තර කරනවා දුක්ඛ නිරෝධාර සත්‍ය. ඉදන් දුක්ඛ නිරෝධං අරිය සත්‍යන්ති මේ වික්‍රේ මහණෙනි මේක තමයි දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යයයි කියලා පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු මට පෙර නොඇසූ විරු ධර්මයන්හි චක්කුම් උදපාදි දහම් මැස පහළ විය ඥානං උදපාදි ඥානීය පහළ විය පඤ්ඤා උදපාදි ප්‍රඥාව පහළ විය විද්‍යා උදපාදි විද්‍යාව පහළ විය ආලෝක උදපාදි ආලෝකේ පහළ විය එහෙනම් උන්වහන්සේ අවබෝධ කරගත්තා දුක නිරුද්ධ වීම කියලා කියන්නේ ආර්ය සත්‍යක්මයි. ලෝකේ ඇත්තක්මයි. අන්න දුක්ඛ නිරෝධේ සත්‍ය ඥානය. ඊට පස්සේ දුක්ඛ නිරෝධේ කෘත්‍ය ඥානය තමයි තංකෝ පණිදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකා තබ්බන්ති මේ වික්කවේ. ඒ දුක්ඛ නිරෝධය ඉලක්ක කරගන්න ඕනේ. සාක්ෂාත් කරගන්න. ඒක තමයි ඉලක්කය. සාක්ෂාත් කරනවා කියලා කියන්නේ ඉලක්කය කරන තැනට යනවා කියන එක. ඒ දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළ යුතුයි කියලා උන්වහන්සේට මේ දුක්ඛ නිරෝධයේ කල යුතු දේ අවබෝධ වුණා. එහෙනම් දුක්ඛ නිරෝධය කියන්නේ කුමක්ද? අමා මහ නිවන. අමා මහ නිවන එහෙනම් සාක්ෂාත් කළ යුතුයි කියලා උන්වහන්සේට දුකේ කෘත්‍යය ඇති වුණා. කල යුතු දේ. ඊට පස්සේ උන්වහන්සේට අවබෝධයක් ඇති වුණා. තංකෝ පණිදන් දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකතන්ති මේ වික්කවේ. මහණෙනි මේ දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍ය සාක්ෂාත් කළා කියලා උන්වහන්සේ දුකී කළා කරලා අවසන් කරන එකත් අවබෝධ වුණා. මේක මෙහිමයි කියලා. එහෙනම් දුක්ඛ නිරෝධේ සත්‍ය ඥානය තමයි දුක නිරුද්ධ වීම කියලා කියන්නේ ආර්ය සත්‍යක්මයි. ඒ දුක නිරුද්ධ වීම කියන එක සාක්ෂාත් කළ යුතුයි. දුකේ දුක්ඛ නිරෝධේ කෘත්‍ය ඥානය. ඒ ඊට පස්සේ ඒ දුක්ඛ නිරෝධ ඒ දුක්ඛ නිරෝධේ කෘතඥානය තමයි ඒ දුක්ඛ නිරෝධේ සාක්ෂාත් කරන ලදී කියලා ඇති වුණා අදහසක්. ඊට පස්සේ උන්වහන්සේට අවබෝධයක් ඇති වුණා මහණෙනි මේක තමයි දුක නිරුද්ධ වීමේ ප්‍රතිපදාව නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේක ආර්ය සත්‍යය. උන්වහන්සේට අවබෝධ වුණා මේ දුකෙන් අත් මිදෙන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළ යුතුයි. ඒක තමයි පින්වන්දි දුකේ සත්‍ය ඥානය. දුක්ඛ නිරෝධී ඒ කියන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය සත්‍ය ඥානය. ඊට පස්සේ බුදුරජාණන් විස්තර කරනවා තංකෝ පණිදන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං භාවේ තබ්බන්ති මේ වික්කවේ. ඒ දුක නිරුද්ධ වීම නම් ප්‍රතිපදාව. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රගුණ කළ යුතුයි. එහෙනම් මේ කළ යුතු දේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රගුණ කළ යුතුයි කියලා උන්වහන්සේට අවබෝධයක් ඇති වුණා. ඊළඟට උන්වහන්සේට අවබෝධයක් ඇති වුණා. තංකෝ පණිදන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං භාවිතන්ති මේ වික්කවේ. ඒක වඩලා නිම කරන ලදී. ඒක වඩලා නිම කරේ සීල සමාධි ප්‍රඥා වශයෙන් කියලා උන්වහන්සේට අවබෝධයක් ඇති වුණා. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ මෙතනදි විස්තර කරන්නේ යාව කීවංච මේ භික්කවේ ඉමේසු චතුසු අරිය සත්‍යේසු යම්තාක් මහණෙනි මේ චතුරාර්ය සත්‍ය ධර්මය ඒවන් ත්‍රිපරිවට්ටන් ද්වාදසාකාර. ත්‍රිපරිවට්ට කියලා කියන්නේ පරිවර්ත තුන. සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘතඥානය ද්වාදසාකාර කියලා කිව්වේ අර ආකාර 12. දුක්ඛ දුක නම් වූ ආර්ය සත්‍යයේ කොටස් 3යි සත්‍ය ඥාන කුත් ඥාන කුතක් ඥාන වශයෙන් දුක්ඛ සමුදය කොටස් 3යි 6යි දුක්ඛ නිරෝධයේ කොටස් 3යි 9යි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කොටස් 3යි 12යි තුන්වරක් හතර 12යි ඒක තමයි ත්‍රිපරිවට්ටන් ද්වාදසාකාරම් කියලා කියන්නේ දැන් බලන්න අපි ත්‍රිපරිවට්ටන් ද්වාදසාකාරම් කියලා සජ්ජායනා කරනවා මේකේ අර්ථය දන්නේ නැත්නම් කොහොමද මේ අර්ථය තේරුම් ගන්නෙ උන්වහන්සේ විස්තර කරනවා යථා භූත ඥාන දස්සනං නසුවිසුද්ධං අහෝසි මහණෙනි මට මේ ත්‍රිපරිවට්ට ද්වාදස ආකාරයට එහෙම නැත්නම් පරිවර්ත තුනකින් ආකාර 12කට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ නොවුනද මහණි ඒ තාකෝම කිව්වේ නෑ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝ පච්චඤ්ඤාසින් හරි ලස්සන ප්‍රකාශයක් කරන මහණෙනි සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන හැටියට මේ පරිවර්ත තුනකින් දොළොස් ආකාරයට මේ ධර්මය අවබෝධ නොවන තාක්කල් මම දෙවියන්, මරුන්, බඹුන්, ශ්‍රමණ බ්‍රාහ්මණයින් සහිත දෙවිනිස් ප්‍රජාවේ කාටත් කිව්වේ නෑ මම බුදු කෙනෙක් කියලා. දැක්කද? දැන් පස්සක වික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් සවිල කියන මහණෙනි, දැන් තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්දයි. අමත මදිගතං මට අමෘතය හම්බුණා කියලා කිව්වනේ. එතකොට අර අය ආයුෂ්මතුන් කියලා කතා කරා. එතකොට කිව්ව තථාගතයන් වහන්සේට ආයුෂ්මතුන් කියලා කතා කරන්න එපා. තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්දයි කියලා තුන් පාරක් කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තුන් තුන්වෙනි පාරක් කියනකොට මේගොල්ලෝ පිළිගන්නේ නැතිකොට කිව්වා මහණෙනි තථාගතයන් වහන්සේ මීට කලින් කියලා දෙන සම්මා සම්බුද්දයි කියලා. එහෙනම් උන්වහන්සේට මේක මේ ත්‍රිපරිවට්ට ද්වාදස ආකාරයට අවබෝධ නොවි තියෙන තාක්කල් උන්වහන්සේ කවදාවත් ප්‍රකාශ කළේ නැහැ. මම බුදු කෙනෙක් කියලා. දැන් මේ සමාජේ කොච්චර ඉන්නවද අවබෝධ නොවි බුදු වුණා කියන කාන්තාව පවයින්නනේ මේ සමාජෙනේ. දැන් සමහර කාන්තාව බුදු වුණා කියලා යනවා බලන්න. මොන මේ ලැජ්ජ නැති වැඩක්දනේ? ඉතින් ඒ වගේ මේ සමහර මාර්ගඵල ලබන්නේ නැතුව මාර්ගඵල ලැබුවයි කියලා කියනවා. නේද? බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ එතකොට බුදුරජාණන් වහන්සේ අවබෝධ කළේ කොහොමද? උන්වහන්සේ අවබෝධ නොවන තාක්කල් කිව්වේ නෑ අවබෝධ කළා කියලා. උන්වහන්සේ ඊට පස්සේ විස්තර කරනවා. දැන් මම ඒක තමයි මාතුකා පාඩේ කරගත්තේ. යතෝචකෝ මේ භික්කවේ ඉමේෂ චතුසු අරිය සත්‍යේසු මහණෙනි යම් දවසක මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ඒවන් ත්‍රිපරිවට්ටන් ද්වාදසාකාරං යථා භූත ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි ත්‍රිපරිවට්ට ද්වාදස ආකාරයට අර සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් පරිවර්ත තුනකින් යුක්තව මේක අවබෝධ වුණාද අන්න එදා තමයි මම දෙවියන් මරුන් බඹුන් ශ්‍රමණක් බ්‍රාහ්මණයින් සහිත දෙවි මිනිස් ප්‍රජාව කිව්වේ මම සම්මා සම්බුද්දයි අතාහං වික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝ පච්චඤ්ඤාසෙන් මහණෙනි මේ ත්‍රිපරිවට්ට දවදස ආකාරයට අවබෝධ වුණාට පස්සේ තමයි මම කිව්වේ මම සම්මා සම්බුද්දයි කියලා. එහෙනම් ඊට කලින් උන්වහන්සේ සම්මා සම්බුද්දයි කියලා සංසාරේ කියලා තියෙනවද පෙරම් පුරනකොට? නෑ. දැන් අපි ගත්ත විස්සන්තර ජාතකී කියන දුන්නස සම්මා සම්බුද්දයි කියලා නේ. ගටිකාර සූත්‍රය විස්තර කරන්නේ නේ. මහා සුදස්සන සූත්‍රය විස්තර කරන්නේ. එතකොට තවත් ජාතක කතා ගත්තත් දැන් මකාදේව ආදී ජාතක ගත්තොත් විස්තර කරන්නේ බුදු කෙනෙක් කියලා. බෝසතාණන් වහන්සේ නමක් හරියට පෙරම්පුරව විස්තරය තමයි කියන්නේ. දැන් බලන්න උන්වහන්සේ ගෞතම ජීවිතය දක්වාම සම්මා සම්බුද්ධත්වයට දක්වා ඇවිල්ලා දුෂ්කර ක්‍රියා කරන කාලෙවත් ඒකාන්තයෙන්ම බුදු වෙන ජීවිතේ දුෂ්කර ක්‍රියා කරද්දී පවා කාටවත් කියලා නැහැ අවබෝධ නොවන තාක්කල්. මං අවබෝධ කරපු කෙනෙක් කියලා. එයි එහෙම වෙන්න හේතුව. උන්වහන්සේ සත්‍ය සොයාගෙන ආවේ. සත්‍ය සොයාගෙන ආපු කෙනා සත්‍ය ලැබෙන තාක්කල් ඒ සත්‍ය රකින්නවා. පින්නතුනි සත්‍යෙට පැමිණෙන්නේ සත්‍ය අවබෝධයත් එක්කමයි. ශ්‍රාවකයෙකුණත් එහෙමයි. එයා සත්‍යවාදී වෙනවා සත්‍ය අවබෝධයත් සමගම. දැන් බුදුරජාණන් ශ්‍රාවකයෙක්ගේ ಗುಣ විස්තර කරනවා. යම්කිසි ශ්‍රාවකයෙකුට ඒ කියන්නේ සෝවාන් ශ්‍රාවකයෙකුගේ අතින් චේතනාවෙන් හරි, කයෙන් හරි, වචනයෙන් හරි වරදක් වුණොත් එයාට ඒක හංගගෙන ඉන්න බෑ කියනවා. එයා ඒක නුවණැති සබ්‍රාහ්මචාරින් වහන්සේ නමකට නුවණැති සත්පුරුෂයෙකුට විවර කරනවා කියනවා අනේ මට මේ චේතනාවේ මෙහෙම වැරදුනා. මට කායිකව මෙහෙම වැරදුනා. මට වචනේ මෙහෙම වැරදුනා කියලා ඒ වර්ධ හෙලිදරව් කරනවා කියනවා. වර්ධ හෙලි කරනවා කියනවා. නමුත් පුතත්ජන සත්‍යයේ ස්වභාවය මොකද්ද? මේ වැරදි කරනවා. කරේ නෑ වගේ ඉන්නවා. ඒක ඒක තමයි සත්‍යෙට පිටුපෑම. නමුත් ආර්ය සත්‍යයට පැමිණියාට පස්සේ එයා සත්‍යවාදී වෙනවා කීයක්ද 100 කීයක්ද 125ක්ද 150ක්ද 175ක්ද 100%ක්ම සත්‍යවාදී වෙනවා සත්‍ය අවබෝධ වුණාට පස්සේ තමයි එයා සැබෑම සත්‍යවාදී කෙනෙක් බවට පත් වෙන්නේ වංගීස කියන මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට විස්තර කරනවා නම සත්‍ය නාම ස්වාමිනී ඔබ වහන්සේට විතරයි සත්‍ය කියලා කියන්න පුළුවන් එහෙනම් බලන්න රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කරලා තියෙන ගෞරවයනේ සත්‍ය නාම කියන වචනේ උන්වහන්සේට පාවිච්චි කරලා තිනවා. සත්‍ය නාම කියන වචනේ පාවිච්චි කළේ ඒ ආර්ය සත්‍ය අවබෝධයත් සමග ශ්‍රාවකයාට අදහසක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ නම් ඒකාන්තීම අරහං. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ඒකාන්තීම මනාකොට දේශනා කරපු එකක් සුවාකාතයි. බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවක සංඝයා ඒකාන්තීම සුපටිපන්නයි කියලා අන්න ශ්‍රද්ධාව මුල් බැස ගන්නවා. ඒ ශ්‍රද්ධාව මුල් බැස ගන්න පින්වත්නි ආර්ය සත්‍ය අවබෝධයත් එක්කමයි. ආර්ය සත්‍ය අවබෝධ නොවිලා තියෙද්දි කවදාවත් ශ්‍රද්ධාව කියන එක මුල් බැස ගන්නෑ. ශාස්ත්‍රීය ගෞරවය ඇති වෙන්නේ. ඊට තමන් ශාස්ත්‍රීය වෙන්න හදනවා. ශ්‍රද්ධාව නැති කෙනා. තමන් බුදු වෙන්න හදනවා. ශ්‍රද්ධාව නැති කෙනා. එහෙම නැත්නම් පෙරුම් පුරන්න හදනවා. ශ්‍රද්ධාව නැති කෙනා. ශ්‍රද්ධාව තියෙන කෙනා කල්පනා කරනවා අනේ බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ කලාතුරකින්. බුදු කෙනෙක් පහළ වීම ලෝකේ දුර්ලභයි. අනේ මේ බුද්ධ ශාසනයක මටත් පුළුවන් නම් මේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව අනුගමනය කරලා සීල සමාධි ප්‍රඥා වඩලා මට මේ සංසාරෙන් ඈතර වෙන්න නැත්තම් ඒ කියන්නේ මට සෝවාන් වෙන්න නැත්තම්, සකදාගාමි වෙන්න නැත්තම්, අනාගාමි වෙන්න නැත්තම්, අරහත් වෙන්න නැත්තම් කියලා එයා මාර්ගඵල අවබෝධය පිණිස නිවන් මඟ අනුගමනය කරනවා. මේක තමයි සත්‍ය පින්නතුනි. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඉමස්මින්ච පන ඥානංච පන මේ දස්සනං උදපාදී. අකුප්පා මේ චේතෝ විමුක්ති අයමන්තිමා ජාති නත්ති දානි පුනබ්බවති මහණෙනි මේ ධර්මයේ අවබෝධ වුණා මට. මට ඥාන දර්ශනය ඇති වුණා. අකුප්පා මේ චේතෝ විමුක්ති දැන් මගේ හිත වෙනස් වෙන්නේ නැහැ. අකුප්ප අකෝප්පය කියලා කියන්නේ හිත වෙනස් වෙන්නේ නැහැ. ඒ චේතෝ විමුක්තිය, ඒ චිත්ත විමුක්තිය වෙනස් වෙන්නේ නැහැ. අයමන්ති මා ජාති නත්ති දානි පුනබ්බහූ මේ ප්‍රකාශ කළා බුදු වෙන්න කලින් කොහෙද කළේ ඉපදිච්ච ගමන් කළා ඉපදිච්ච ගමන් නෙළුම් මල් හතක් උඩ වැඩම කරමින් අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස මේ ප්‍රකාශ කළා අයමන්ති මා ජාති නත්ති දානි පුනබ්බහෝති මේ මාගේ අවසාන උපතයි ආයමත් පුනර්භවයක් මට නැත්තේය කියලා ඉපදිච්ච දවසේ ප්‍රකාශ කළා. බුදු වුණා කියලා ප්‍රකාශ කළේ නැහැ. අවසාන උපතයි කියලා ප්‍රකාශ කළා තියෙනවා. ඉමස්මින්ච පණ වෙය්‍යා කරනස්මින් බඤ්ඤමානේ මේ ගාථා රහිත දේශනාව මේ ව්‍යාකරණ දේශනාව දේශනා කරනකොට ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්කුම් උදපාදී යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති මේ ගාථා රහිත දේශනාව මේ ව්‍යාකරණයේ වදාරන කල්හි ආයුෂ්මත් කොණ්ඩඤ්ඤයන් වහන්සේට අවිද්‍යා මලකඩ රහිත වූ දහම් මැස පහළ වෙලා තියෙනවා. ඒ කියන්නේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ තමයි ඉස්සලාම මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකෙක් හැටියට ධර්මය අවබෝධ කරලා තියෙන්නේ සෝවාන් ඵලයටපත් වෙලා. එහෙනම් ඉස්සලාම පළවෙනි ශ්‍රාවකයා කවුද ධර්ම අවබෝධ කරව බුදුරජාණන් වහන්සේගේ? කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ තමයි. අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියන නාමය ඇති වුණා කියලා මේක අවසානයේ තියෙනවනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා පවත්තිතේච පන භගවතා ධම්මචක්කේ බුම්මා දේවා සද්ද මනුස්සාවේසුම්. අන්න අපිට පුරුදු වචනයක් සද්ද මනුස්සාවේසුම්. දැන් සාමාන්‍යයෙන් සද්ද මනුස්සාවේසුම් කියන වචනේ ඇහුණාට පස්සේ පිරිත් ගැවල මොකද කරන්නේ? මොකද කරන්නේ? ආස්කූර්යවනවා. රතිඤ්ඤපත්තු කරනවා. බෙර ගහනවා පැලෙනකන්. ඒ ඒ මේ අර්ථය තේරුම දන්නේ නැතුව සද්ද මනුස්සාවේසුන් කියලා කියන්නේ මේ බෙර ගහනවා කියන එක නෙමෙයි. සතිඤ්ඤාස්කුරුපත්තු කරනවා කියන එක නෙමෙයි. වල්ලෙඩිපත්තු කරනවා කියන එක නෙමෙයි. සාදුකාර දෙනවා කියන එකත් නෙමෙයි. සද්ද මනුස්සාවේසුන් කියලා කියන්නේ දැන් දෙවියෝ බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරද්දී මනුස්ස ලෝකෙ කී දෙනාද හිටියේ? පස් දෙනයි. කොණ්ඩඤ්ඤ, වප්ප, බද්දිය, මහානාම, අස්සජි. පස්වක ශ්‍රමණයන් වහන්සේලා විතරයි හිටියේ. නමුත් දිව්‍ය ලෝක දසදහස් ගාණක දෙවිවරු මේ ධර්මය අහන්න ලෑස්තිලා හිටිය බුදු කෙනෙකුගේ මුවින් ප්‍රකාශ වෙන මංගල ධර්ම දේශනාව. ධම්සක් දෙසු මහලා ලක්ෂ ගණන් දෙවිවරු මාර්ගඵල නිවන් අවබෝධ කරලා තිනවා. ඒක නිසා පින්නතනි දැන් දෙවිවරු බලාගෙන ඉන්නවා මේක දේශනා කරනකොට පවත්ති තේච පන භගවතා ධම්මචක්කී භාග්‍යතුන් වහන්සේ විසින් වරණැස ඉසිපතන මිගදායේදී අනුත්තර වූ ධර්ම චක්‍රය කරකවන ලදී ප්‍රවර්තනය කරන ලදී ඒ ධර්ම චක්‍රයේ වනාහි යම්කිසි ඒක මේක විස්තර කරනවා අප්පතිවත්තියං සමනේනවා බ්‍රහම්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින්ති ඒ බුදුරජාන් වහන්සේ විසින් කරකවන ලද ධර්ම චක්‍රය මේ ලෝකේ සමනේනවා යම්කිසි ශ්‍රමණේකට හරි බ්‍රහ්මණේනවා බ්‍රාහ්මණේකට හරි දේවේනවා දෙවියෙකුට හරි මාරේනවා මාරේකට හරි බ්‍රහ්මුණාවා බ්‍රහ්මේකට හරි කේනචිවා ලෝකස්මින්ති ලෝකේ කිසිම කෙනෙකුට ආපස්සට කරකවන්න බෑ තාමත් මේ කැරකි කැර කියන්නේ කවුරු විසින් ප්‍රවර්තනය කරපු ධර්ම චක්‍රයේද? ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් පවත්වපු ධර්ම චක්‍රයයි. බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ කෘත්‍ය කරන අවුරුදු 45 තුළ උන්වහන්සේගේ ජීවිතයේ කිසි කෙනෙකුට තොර කරන්න බෑ. ඒක බුද්ධානුභාවයක්. ඒ බුදු කෙනෙකුගේ මහා පුරුෂ ලක්ෂණයක් ඒක. ඒක තමයි සුප්පතිට්ඨිත පාදවලින් ඒක තමයි මේ උන්වහන්සේගේ ඒ කියන්නේ ඒක අපිට දැක ගන්න ලැබෙන්නේ. උන්වහන්සේගේ මනාව පීටි සම පාද තියෙනවා. ඒ කියන්නේ මුළු යටිපත් වෙනම පොළවේ හිටිනවා. ඒකෙන් අදහස් කරන්නේ මනාව පිහිටි පාද තියෙන කෙනා මේ ලෝකෙට පහළ වුණාට පස්සේ සොරසතුරන්ට බාහිර කුමන්ත්‍රණයකින් ආක්‍රමණයකින් තමන්ගේ ජීවිතය තව කෙනෙකුට තොරකරන්න නැති කරන්න පුළුවන් කමක් නැහැ. උන්වහන්සේ මේ ධර්ම ප්‍රචාරය කරගෙන යන උන්වහන්සේට කොච්චර විරුද්ධතාව දැක්වුවා හිටියදනේ? මායя කොච්චර කෙනෙහිලිකම් කරාද? නමුත් උන්වහන්සේගේ ධර්මචක්‍රය උන්වහන්සේ අනිත් පැත්තට කරකෙව්වද? නෑ. ඒ කරකෝගෙන ගිය ධර්මචක්‍රය ඒ විදිහටම කරකෝගෙන ගියා. දැන් මේ අපේ අනුභවයකින් නෙමෙයි මේ බුද්ධ ශාසනය පවතින්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් ආ මේ මගේ අනුභවයෙන් තමයි බුද්ධ ශාසනය පවතින්නේ. මේ අපේ පෞද්ගලික අනුභවයකින් බුද්ධ ශාසනය පවතින නෙමෙයි. බුද්ධානුභවයෙන් තමයි මේ ධර්ම චක්‍රය අදට පවා තියෙන්නේ. ඉතින් ඒක ඒ බුද්ධ ශාසනය දිනු කරන්න කලින් කල උතුම් ස්වාමින් වහන්සේලා උතුම් මුනිවරු උතුම් යතිවරු පහළ වෙලා ඒ ලෝකෙට මේ ලෝකෙට චතුරාර්ය සත්‍ය දෙනවා ආයිම ආයි නැවත නැවතත් දෙවි මිනිසුන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා අමා මහ නිවන් අවබෝධ කරනවා බුදුරජාණන් වහන්සේ මෙතන විස්තර කරනවා මේ ධර්ම දේශනාව මේ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරනකොට භූම්මස්ත දෙවිවරු ඒ කියන්නේ භූමිය ඇසුරු කරගෙන ඉන්න දෙවිවරු මේ ධර්මය අහලා සද්ද මනුස්සාවිසුන් කියලා කියන්නේ දහම් ගෝසා පතුරවන්න පටන් ගත්තා කියලා කියනවා තථාගතයන් වහන්සේ බවත්නි තථාගතයන් වහන්සේ විසින් බර්ණස ඉසිපතන මිගදායේදී ධර්ම චක්‍රයේ ප්‍රවර්තනයේ කරකවන ලදී. ඒ ධර්ම චක්‍රයේ කිසි කෙනෙකුට ආපස්සට කරකවන්න බෑ කියලා භූම්මස් දෙවිවරු භූමාට දෙවිවරු කෑ ගහලා කිව්වයි කියනවා. මේක මෙහිම එකක් කියලා. ඊට පස්සේ ඒ භූම් ඒ භූම්‍යස් දෙවිවරුන්ගේ සද්දේ අහලා චාතුම් මහරජගේ දෙවිවරු දහම් ගෝසා පැවැත්වුවා කියනවා. චාතුම් මහරජාගේ දෙවියන්ගේ දහම් ගෝසාව අහලා තාවතින්ස දෙවියෝ දහම් ගෝසා පැවැත්වුවා කියනවා. තාවතින්ස දෙවියන්ගේ දහම් ගෝසාව අහලා යාම දෙවියෝ දහම් ගෝසා පැවැත්වුවා කියනවා. යාම දෙවියන්ගේ දහම් ගෝසාව අහලා තුසිත දෙවියෝ දහම් ගෝසා පැවැත්වුවා කියනවා. තුසිත දෙවියන්ගේ දහම් ගෝසාව අහලා නිම්මාන් රති දෙවියෝ දහම් ගෝසා පැවැත්වුවා කියනවා. නිම්මාන් රති දෙවියන්ගේ දහම් ගෝසාව අහලා පරණිම්මිත වසවත්ති දෙවියෝ දහම් ගෝසා පැවැත්වුවායි කියලා කියනවා. ඒ කාම ලෝකෙට ඇති ලෝක. චාතුම්මා රාජික, තාවතින්ස යාම, තුසිත, නිම්මාන රති පරිණමිත වසවත්ති. ඒතර බලන්න දැන් අපි ඔබ දැන් ඔන්න අපි ධර්මයේ දැන් අහන්න පටන් ගන්න කලින් අපි දෙවියන්ට ආරාධනා කළා නේ. මොකක් කියලාද ආරාධනා කළේ? සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්දම්මම් මුනි රාජස්ස සුරන්තු සග්ග මොක්කදා. හාත්පස සක්වල සිටින සදහම් අසනු කැමති දිව්‍යවරු අප මුනි රජුන් වදහල උතුම් සදහම් ඇසුමට මේ පින්බිමට එහෙම නැත්නම් මේ ස්ථානෙට පැමිණෙත්වා. සදහැවත් පින්නතුනේ මේ ධර්මයේ ඇසුමට කාලයයි කියලා දෙවියන්ට ආරාධනා කරනවා. ඒතකොට මේ දෙවියෝ ඇවිල්ලා මේ ධර්මශාලාවේ බණමඩුවේ වාඩි වෙලා ඉන්නවට පේන්නේ නැහැ. දෙවරු ඒ තැන්වල ලක්ෂ ගණන් ඉන්නවා. ලක්ෂ ගණන් අහලා දෙවියෝ ඇවිල්ලා ධර්මයේ අහලා ලක්ෂ ගණන් මේ ධර්මයේ අවබෝධ කරන අපිට පේන්නේ නැහැ. ඒ සාමාන්‍යයෙන් සාමාන්‍ය කෙනෙකුට දිව්‍ය ලෝක කිව්වට පස්සේ මතක වෙන හෝටල් වගේ වෙන්න ඇති. කාලවිල නටන පිරිසක් වෙන්නේ නැහැ. දිවි ලෝකවල හරි පහසුයි ධර්මය අවබෝධ කරගන්න. දැන් වර්තමානයේ මේ මනුස්ස ලෝකේ ඉන්න කෙනා පුළුවන් තරම් මහන්සි ගන්න ඕනේ ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන සීක බල වඩලා සීක බල පුරුදු පුහුණු කරලා දිවි ලෝකෙක හිත පිහිට ගන්න ඕනේ. දිවි ලෝකෙ ගියාට පස්සේ දිවි ලෝකෙ තවමත් මේ ධර්මයේ නැවුම්ම තියෙනවා විකෘති නොවි තියෙනවා. දැන් මනුස්ස ලෝකේ නම් මේ ලෝකෙට විකෘති වෙලානේ තියෙන ධර්මයේ. දිවි ලෝකවල මේ මේ වෙනකොට ධර්මයේ විකෘති වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නැවුම්ම අලුත් පිට තියෙනවා. එතකොට මනුස්ස ලෝකේ ධර්මය අවබෝධ කරගන්න පින නැති කෙනා දිව්‍ය ලෝකෙ හිත පිහිට ගන්න ඕනේ සීක බල වඩලා. සීක බල තමයි ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා. ඒක නිසා මේ ධර්මය අහලා දෙවියොත් මිනිස්සුත් බොහෝ කොට ධර්මය අවබෝධ කරලා මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. ඒක නිසා ඔබ සියලු දෙනාට මේ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිසත් මේ රැස් කළ උදාාරතර පුණ්‍ය ධර්මියෝ හේතු වේවා වාසනාව වේවා සාදු සාදු සාදු බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ලෝකෙට පහළ වෙලා වසර 2600ක් ගත වෙන මේ මොහොතේදී ඒ ධර්මය ලෝකෙට ලබා දීමේ පින්බර දායකත්වය ලබාගෙන තියෙනවා පයාගල අංගන්ගොඩ පදිංචිව සිටි යසශීල මීගොඩ මහතා පරලෝ සැපත්ති වසරකුත් මාස 5ක් සැපරීමත් අද දිනට යෙදෙන ජන්මදිනය නිමිත්තෙන් සහ වසර 42කට පෙර පරලෝසපත් ඒබ්‍රහම් මීගොඩ රාලහාමි පියාණන්ටත් වසර 47කට පෙර පරලෝසපත් ලෙනෝරා හාමිනේ මෑණියන්ට සහ සහෝදරියන් දෙදෙනාටද මග්ගොණ මුණසිංහ ගොඩ පදිංචිව සිටි වසර 31කට පෙර පරලෝසපත් මෙන්ටිස් මුණසිංහ මහතා ඇතුළු දෙපාර්ශ්වයේ මියගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින සෑම දිනාට තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරන්නේ විශ්‍රාමික පාඨශාලාචාරිණී ඩීඩීද අයි මුණසිංහ මහත්මිය ඇතුළු දරුමුණුපුරු මිනිබිරියන් විසින් මේ සියලු දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගැනීමේ වාසනාව උදා වේවා. තව දායකත්වයක් තියෙනවා මාස දෙකකට පෙර පරලෝසපත් මෞලින් පොන්සේකා මෑණියන්ට වසර 28කට පෙර පරලෝසපත් WK පොන්සේකා පියාණන්ටත් විමල් පොන්සේකා සොහොයුරාටත් පුණ්‍යානුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින සැමට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා කොළඹ 5 ද පොන්සේකා පෙදෙස අංක 28න් දෙක නිවසේ පුතුණුවන් සහ ලේලිවන ගාමිණී සහ පුෂ්පා පොන්සේකා දෙපළ විසින්. ඉතින් මේ පින්නතුණුත් බලාපොරොත්තු වෙන ආකාරයට බලාපොරොත්තු මුදුන්පත් වේවා තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ ඒ සියලු දිනාටම සැලසේවා සාදු සාදු සාදු. තව දායකත්වයක් තියෙනවා වසර 27කට පෙර පරිලෝසපත් කළුතර අධිකාරිගොඩ කොස්සේනේ පදිංචිව සිටි WA තෙමෙනිස් පියාණන්ටත් මාස කිහිපයකට පෙර පරිලෝසපත් SE සඳනායක මෑණියන්ටත් වසර 18කට පෙර පරලෝසවත් කළුතර අධිකාරිගොඩ පදිංචිව සිටි ජී.සී. ජිනදාස පියාණන්ටත් වසර 16කට පෙර පරලෝසවත් ආර් සොපිනෝනා මෑණියන්ටත් ඇතුළු මියගිය සැමට පුණ්‍ය අනුමෝදනා කිරීම සඳහා දායකත්වයේ දරන්නේ කොළඹ 6 කිරුළපන එඩ්මන්ටන් නිවාස සංකීර්ණයේ WAS තිලකරත්න මහත්මයා සහ එම මහත්මිය ඇතුළු සියලු දෙනා විසිනි. ඉතින් ඒ සියලු දෙනාටත් උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා සාදු සාදු සාදු 2001 ජූලි මාස 7 වන දින පරලෝසපත් හර්බර්ට් රංජිත් පීරිස් සහෝදරයාටත් 2003 ජූලි මාස 20 වෙනි දින පරලෝසපත් කර්ලයින් පීරිස් මෑණියන්ටත් වසර 20කට පෙර පරලෝසපත් බර්ටි පීරිස් පියාණන්ටත් පුණ්‍ය අනුමෝදනා කිරීම සඳහා මේ මාස 14 සහ 20 වන දිනවල උපන්දිනය යෙදෙන චන්ද්‍රානි සහ ඉන්ද්‍රානි සහෝදරියන් ඇතුළු සැමට නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා මහරගම ඇල්හේන පාර සුරම්මේ මාවතේ අංක 70 වෙනි 14 නිවසේ චිත්‍රානි පීරිස් මහත්මිය ඇතුළු පිරිස. ඉතින් ඒ සියලු දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු. නුවරඑළිය උඩ කුස්සල්ලාව කුරුපණාවෙල විසූ පර්ලෝසපත් රණවිරු අජිත් ප්‍රියදර්ශන සහ නුවර එළිය තැපල් කාර්යාලයේ සේවය කළ පර්ලෝසපත් KPD අබේසිංහ සහ පරලෝසපත් දෙමාපියන් ඇතුළු සියලු ඥාති මිත්‍රාදීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පුණ්‍ය අනුමෝදනා කිරීම සඳහා දායකත්වයේ දරන්නේ උඩපුස්සල්ලාව කුරුපණාවෙල වඩුකුඹුර කුසුමාවතී වයලට අබේසිංහ මෑණියන් සහ දූ දරුවන් විසින් ඒ සියලු දෙනාටත් උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වේවා සාදු සාදු සාදු මීට වසර 26කට පෙර පරලෝසපත් මාතර සරම්මුදලි මාවතේ විසූ හෙන්රි අබේවික්‍රම පියාණන්ට සහ බෙරළ පනාතර සරසවිහි විසූ එච්.එල්. ජන්ද්‍රිස් අප්පුහාමි හා පී.කේ. වේබිනෝනා දෙමාපියන්ටද තංගල්ල වෙලින්ටන්හි විසූ අබේකෝන් මාමලාටද ගල්කිස්සේ විසූ සිසිලියා රාජපක්ෂ ලොකු අම්මා ඇතුළු සියලු දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමටත් 91 වෙනි වී පසුවන ලී අබේකෝන් මෑණියන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරන්නේ මාතර සරම්මුදලි මාවතේ අංක 9.3 ඒ නිවසේ පద్මා අබේ වික්‍රම සිරිතිලක මහත්මිය ඇතුළු දූදරු මුණුබුරු මේපියන් ඇතුළු පවුලේ සිළු දෙනා විසින් ඒ සිළු දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වේවා විශේෂයෙන්ම රැස් කළ උදාාරතර පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තමයන් වහන්සේ ප්‍රදාන ලෝකේ පුරා ධර්ම ප්‍රචාරයේ නියැලී සිටින මහා සංඝරත්නයටත් ශ්‍රී ලංකා දීපය ආරක්ෂා කරන සියලුම දෙවිදේවතාවුන් වහන්සේලාටත් අප නමින් මිය පරලෝකී සියලු ඥාතීන්ටත් රටකරවන රජයටත් මේ පින් අනුමෝදන් වෙලා හැමදෙනා සමකල්ලි සියලු යහපත සපතම දකිත්වා හැමදෙනා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසීම ලබත්වා සාදු සාදු සාදු ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති සාදු සාදු ධර්මානුශාසනාව ප්‍රවතු දේශකයාණන් වහන්සේ දන් ඕවිත වරකාපොළ අමරාවතිය සදහම් සෙනසුනේ ගරු අනුශාසක පූජ්‍යපාද කැලණියේ අජිත ස්වාමීන් වහන්සේ උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය ධර්මඥානි තව තවත් වඩා වර්ධනය වේවා කියලා සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු මෙම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් වූ කැසට් පටියක් ඔබට අවශ්‍ය නම් වැඩි තොරතුරු සඳහා විමසන්න 0111 30යි 710යි 82 දුරකථන අංකය 0111 30යි 710යි 82 දුරකථන අංකය ශ්‍රාවක පින්වත් ඔබටත් පුළුවන් මෙවන් වූ ධර්ම දේශනාවක දායකත්වයේ දරා ගන්නට ඔබ නමින් මියගිය ඥාතින්ට පුණ්‍යානුමෝදනා කරන්නට සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට වැඩි තොරතුරු